සල්ල සූත්‍රය සංයුත්ත නිකායේ හතරවෙනි කාණ්ඩයේ බුද්ධ ජයන් ත්‍රිපිටක මාලාවේ 16 වෙනි ග්‍රන්ථයේ සල්ල සූත්‍රයේ මහණෙනි ඇසූ පිරූ තැන් නැති පුහුදුන් තෙමේ සුව වේදනාවත් විඳි දුක් වේදනාවත් විඳි නොදුක් නොසුව වේදනාවත් විඳි මහණෙනි ඇසූ පිරූ තැන් ඇති අරිස් අරිය ශාවකයෝ ඒ කියන්නේ අරසාවෝ හුද සුව වේදනාවත් විඳි. දුක් වේදනාවත් විඳි. නොදුක් නොසුව වේදනාවත් විඳි. මහණෙනි එහිලා අසූපිරු තැන් නැති පුහුදුන් හෝ හා අසූපිරු තැන් ඇති අර ආර්ය ශාවකයෝ වෙහෙස කිමෙක්ද? වෙහෙස කිමෙක්ද? අරිය සාවගේ වෙනස කුමක්ද කියලා අහනවා. අදහස කවරේද? වෙනස කෙමෙක්දයි. එතකොට මේ අසෘතවත් පෘ탁ජන තෙමෙත් එතකොට තෙමේ සුව වේදනාව විඳිනවා දුක් වේදනාව විඳිනවා නොසුක් නොසු වේදනාව විඳිනවා හැබැයි ආර්ය ශ්‍රාවකය කියන්නේ මේ සුතමේ ඥානයේ තියෙන කෙනා ආර්ය භූමිය හඳුනන කෙනා අරියාණං දස්සාවි අරිය ධම්මේසු කෝවිදෝ. අරිය ධම්මේසු විනියෝ. අන්න. ආර්ය භූමිය හඳුනන කෙනත් එතකොට මේ සුව වේදනා විඳි, දුක් වේදනා විඳි, නොසුව වේදනා විඳි. නමුත් ඒ දෙක අතර වෙනසක් තියෙනවා කියනවා. එතකොට මේ වෙනස කුමක්ද කියලා අහනවා. ඒ කියන්නේ මේ ධර්මයේ දන්න කෙනයි නොදැන නොදැන ඉන්න කෙනයි අතර තියෙන වෙනස බුදුන් වහන්සේ මේ දේශනා කරන්නේ. වහන්ස අපගේ ධාම්මියු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇතිය. භාග්‍යවතුන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇතිය. වහන්ස මේ දේශනාවේ අරුත භාග්‍යවතුන් වහන්සේටම වැටේවා. භාග්‍යවතුන් වහන්සේගෙන් අසව භික්ෂූහු දරන්නාහයි ඔන්න භික්ෂුන් වහන්සේලා මේ විදිහට පිළිතුරු දෙනවා. එතකොට බුදුන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි, එසේනම් අසව මනවින් මෙනෙහි කරව. කියන්නේ මේ එසේ වහන්සේයි ඒ භික්ෂූ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් කළසේක. භාග්‍යවතුන් වහන්සේ මේ වදාළසේක. මහණෙනි අසුපිරු තැන් නැති පුහුදුන් තෙමේ දුක් වේදනාවෙන් පසස්නා ලද්දේම ශෝක කරේ ක්ලාන්ත වෙයි වැළපෙයි වැළපෙයි එතකොට ලෙහි පැහැර හඩයි මුලාවට පැමිණෙයි. හේතේ මේ කායික වේදනාවද චෛසික වේදනාවද යන වේදනා දෙකක් විඳී. ඒ කියන්නේ අසෘතවත් පෘ탁ජන පෘ탁ජන පුහුදුන් මේ ධහම නොදන්න කෙනා කායික වේදනාවක් විඳිනවා චෛසික වේදනාවක් විඳිනවා. ඒ කියන්නේ ඇඟට දැනෙන වේදනාව දැනෙනවා. ඒ වගේමයි ඒක හිතලත් වේදනාවටපත් වෙනවා. අයි මගේ කකුල දැන් කකුලට දැනෙන වේදනාව වෙනයි. නමුත් මගේ කකුල දැන් ගැන හිතලා කකුලට මෙහෙම වුණානේ කියලා විඳින වේදනාව වෙනයි. ඒතර චෛසික වේදනාව වෙනයි, කායික වේදනාව වෙනයි. දැන් මේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ වේදනාව ගැන. දැන් අසනීපයක් වුණාම, එහෙම නැත්නම් දැන් මොන හරි තුවාලයක් වුණාම, එහෙම නැත්නම් මොන හරි මෙවැනි දෙයකදී කොහොමද ආරයන් වහන්සේ මේ සිත දකින්නේ කියලා අහනවා. එතකොට හිත දකින්නේ කොහොමද ඇත්තටම? ඇත්තටම සිත සිත දකින්නේ දැන් මේ වේදනාව වේදනාව වේදනාවක් විතරයි කියලා දකින විදිහට වේදනාවට කෙනෙක් නැහැ වේදනාවට හිමිකාරෙක් නැහැ වේදනාව දෙයක් කරගෙන නැහැ කකුල අත ඇඟ එහෙම නැත්නම් මොනවා හරි දෙයක් ඒ දෙයක් කරගෙන දෙයක්කින් එන වේදනාවක් නැහැ දැනීම දැනීමක් විතරයි කියන එකම තමයි වේදනාව කයට දැන දැනීමක් විතරයි කයට දැනෙන දැනීම සාමාන්‍යයෙන් ඒක කෙනෙක් පුජ්‍යලේ දෘෂ්ටියකට අදාළ නැහැ. අපි මේ දකින්නේ අරිසව් කියලා කියන්නේ ආර්ය භූමිය අඳුනනවා කියන්නේ කෙනෙක් පුජ්‍යලේ නැති තැන, නාම රූප වලින් මිදුණු තැන. එහෙනම් ආර්ය භූමිය කියන්නේ නාම රූප වලින් මිදුණු තැන. කෙනෙක් පුජ්‍යලේ නැති තැන. එතන කෙනෙක් විඳින වේදනාවක් නැහැ. වේදනාව වේදනාවක් විතරයි. ඒක හොඳින් පැහැදිලි වෙනවා. එතකොට මේ සූත්‍රයේ බුදුන් වහන්සේ ඒකම තමයි පෙන්වන්නේ. හේතේ මේ කායික වේදනාවද, චෛසික වේදනාවද යන වේදනා දෙකම මේ අසෘතවත් පු탁ජන කෙනා විඳිනවා. මහණෙනි යම්සේ පුරුෂයෙකු හුලකින් විඳිනාහුද ඒ මොහු දෙවෙනි ලුහු කිනිදු සමීපේ විදිනාහුද මහණෙනි මෙසේ වනාහි ඒ පුරුෂ තෙමේ ඒ ඒ උල කරන කොටගෙන වේදනා දෙකක් විඳි. දැන් යම්කිසි පුරුෂයෙකුට උලක් ඇලුනොත් එහෙම ඒ ඒ අර අපි කියපු විදිහම තමයි ඒ උලෙන් එන වේදනා ඒ දැනුණු වේදනාව වෙනයි හිතන වේදනාව වෙනයි කියලා බුදුන් වහන්සේ ඒ කායික වේදනාවද චෛසික වේදනාවද යන දෙකක් විඳිනවා කියනවා මේ ධර්මයේ නොදන්න කෙනා. ඒ වගේම බුදුන් වහන්සේ ආයි දේශනා කරනවා මහණෙනි එසේ හේින්ම අසුපිරු තැන් නැති පුහුදුන් තෙමේ දුක් වේදනාවෙන් පසස්නා ලද්දේම ශෝක කෙරෙයි ක්ලාන්ත වෙයි වැළපෙයි ලෙහි පැහැලි වෙයි මුලාවට පැමිණෙයි හේතෙමේ කායික වේදනාවද චෛසික වේදනාවද යන වේදනා දෙකක් විඳී දැන් සුඛ වේදනාවත් වේදනා දෙකක් කරගෙන විඳිනවා දුක වේදනාවත් වේදනා දෙකක් කරගෙන විඳිනවා ඒ දුක් වේදනාවම පසස්නා ලද්දේ ක්‍රෝධ ඇත්තේ වෙයි දුක් වේදනාවද දුක් වේදනාවෙන් වූ ක්‍රෝධ ඇති ඒ මොහුට දුක් වේදනාවෙන් යම් පටික අනුසයක් වේ නම් එය උපදී. ඒ කියන්නේ ඒ නිසා දැන් ක්‍රෝධයක් ඇති වෙනවා, ද්වේෂයක් ඇති වෙනවා, පටිගයක් ඇති වෙනවා, ගැටීමක් ඇති වෙනවා. මේ මේ මේ කායික වේදනාව නෙමෙයි චෛසික වේදනාවෙන් ඊට වැඩිය විශාල හානියක් කරගන්න බව බුදුන් වහන්සේ මෙතනදී පැහැදිලි කරනවා. ඒ කවර හේින්ද යත් මහණෙනි අසුපිරු තැන් නැති පුහුදුන් තෙමේ කම්සෝය හැර දුක් වේදනාවේ දුරු කිරීමක් නොදනි. එතකොට අසුපිරුපින් තැන් නැති කියන්නේ මේ අසෘතවත් කියන එක. ඒතර අපි සූත්‍රය බැලුවොත් ඒක හොඳට පේනයි. ඒ අසෘතවත් පෘ탁ජන කියන එක. ඒ කියන්නේ ධර්මයේ නොහඳුනන කෙනා. අසෘතවා පෘ탁ජන අඤ්‍යත්‍ර කාමසුඛා දුක්ඛාය වේදනාය නිස්සරණ තස්ස කාම සුඛං අභිනන්දතෝ යෝ සුඛාය වේදනාය රාගානුසයෝ සෝ අනුසයති සෝ තස්සං වේදනානං සමුදයංච අත්ථගමයන්ච ආස්වාදයන්ත ආජිනවංච නිස්සරණත යථා භූතං නපජානාති ඒ කියන්නේ නපජානාති කියන්නේ පජානාති නෑ ඒ කියන්නේ ඒ ආස්වාද ආදීනෝ නිස්සරණ දකින්න දකින්නේ නෑ කියන එක ඒ කියන්නේ අපි කිව්වා මේ ආස්වාදයන්ත සමුදයන්ත අත්සගමයන්ත ආස්වාදයන්ත ආජීනවන්ත නිස්සරණංච කියන්නේ ඒ ඒ දෙයක් කරගන්නේ ඒ ඒ ඒ දෙයක් කරගන්නේ නෑ ඒ යමෙක් ඒක දකිනවනම් ඒ කියන්නේ ආස්වා දැන් සමුදයන්ත අත්සගමයන්ත කියන්නේ දෙයක් හදාගන්න නැතිකම් පජානාත් ඒ කියන්නේ ඇත්ත දකිනවනම් දෙයක් හදාගන්නේ දැන් දෙයක් නැත්තම් දෙයකින් එන දුකක් නෑ දෙයක් දෙයක් කැඩෙනවා බිඳෙනවා කියලා එන දුකක් නෑ එතකොට කායික තැවිලි චෛසික තැවිලි කායික වේදනා චෛසික වේදනා මේ ආකාර දෙක හොඳින් දකින්න ඕනේ. ඒ වගේම තමයි මේ දෙයක් කරගෙන ඒ නිසා පටිඝානුසය ඇති වෙනවා. ඒ නිසා පටිඝය ඇති වෙනවා, ද්වේෂය ඇති වෙනවා. මේ විශාල ව්‍යසනයකට වැටෙනවා. මේ ධර්මයේ නොදන්න කෙනා. ඇයි මේක දෙයක් කරගෙන දෙයක් කැඩෙනවා බිඳෙනවා කියන වේදනාවක් නිසා නන්දයකින් එන වේදනාවක් නිසා. අනේ ඒක නිසා තමයි අපි කිව්වේ දැන් කකුල යම් කිසි දෙයකින් හානියකටපත් වුනොත් ඔපරේෂන් කරනොත් කැඩලා බිඳලා ගියොත් කකුල අහිමි වුනොත් ඒ කකුල නෑ කියන දුක වෙනයි. කකුල අහිමි වීම තුළ ඒ කයට දැනෙන වේදනාව වෙනයි. ඔය දෙකක් දැන් අපිට අපි කැමති හැමතිස්සේ මේ අපේ ඇඟ අපේ මේ ශරීරාංග ටික හොඳින් හොඳින් මනාකොට තියෙනවට. නමුත් ඒවට හානි සිද්ධ වෙනවා. මොකද ඒවා පවතින දේවල් නෙමෙයි. ඒතර ඒ හානිය අපේ මනසටත් බලපාන. ආ මගේ කකුල නෑනේ. ආ මගේ දැන් මේ මෙහෙමනේ දැන් මට මෙහෙම වෙලානේ. දැන් මෙන්න මේ හිතන එක බලන්න මානසික වැටීමක් නෙමෙයිද? ඒ තුළ මානසික කඩා වැටීමක් තියෙනවනේ. අන්න බුදුන් වහන්සේ මේක තමයි මේ පෙන්වන්නේ. හැබැයි යමෙක් ඔබ ඔබ බැලුවොත් එහෙම හොඳට ඔබට පේයි. ඔය අතපය නැති අය පවා හොඳට hina වෙලා ඉන්නවා. අර ටිකක් කාලයක් යනකොට ඒක එයාලට සිතුවිල්ලක් වෙන්නේ අර සිතුවිල්ලෙන් විඳින දුක නැති වෙනවා. චෛසික වේදනාව නැති වෙනවා. ඊට කායික වේදනාව නැත්නම් ඔවුන් ඉන්නෙත් අනිත් අය වගේමයි. ඔබ දැකලා තියෙනවා අතපය හතරම නැති කඳ විතරක් තියෙන සමහර විට ඔබට දකින්න ලැබිලා ඇති මේ මාධ්‍යයෙන් එහෙම YouTube මාධ්‍යයෙන් එහෙම දකින්න ලැබෙනවා බොහෝ අවස්ථාවල එවැනි අය. ඒ AIගේ අතට අතපය හතරම නැහැ. හැබැයි AI තීනා වෙලා ඉන්න ඔබට දකින්න ලැබෙනවා. ඒතර කොහොමද ඒක වෙන්නේ? අර හිතට දැන් අපි කොහොනේ හිතට වතුර බොන්න බෑ. හිතට බත් කන්න බෑ. හිතට ඇවිදින්න බෑ. හිත කරන්නේ හිතන එක විතරයි. ඒතර හිත හිතන් ඉන්නවා මේ කකුල තියෙනවා කියලා. හිත හිතනවා මේ කකුල නැහැ කියලා. <coughs> දැන් ওই දෙකම හිතනවා. දැන් හිතන එක හදාගත්තොත් කකුල තිබ්බත් එකයි නැතත් එකයි. ඔක අපි මේ ධර්මයේ පෙන්වන්නේ ධර්ම කාරණාව ප්‍රායෝගික වෙනකොට ඇත්තටම ඔබට දැනේ. ඒකයි වෙන්නේ. ඒ ඒකයි අර ටිකක් කල් යනකොට ඒ කෙනා hina වෙලා ඉන්නවා. හැබැයි ඒ කෙනා දිහා බලන අය දුකෙන් ඉන්නවා. ඒකට හේතුව එයා හිතනවා එයාට තියෙනවා චෛසික වේදනාවයි කායික වේදනාව. එතකොට බලන කෙනාටත් තියෙනවා චෛසික වේදනාවයි කායික වේදනාව. හැබැයි අර සිද්ධියට ලක්වන කෙනාට දැන් චෛසික වේදනාව නැහැ. එහෙනම් එයා hina වෙලා ඉන්නවා. හැබැයි මේ බලන කෙනා මොකද කරන්නේ? ගිහිල්ලා එයාගේ චෛසික වේදනාව දාන්න යනවා අර කෙනාට. එතකොට එයාට ධර්මාබෝධය තිබ්බොත් අර අරිසව අර ආර්ය භූමිය හඳුනනවා. අරියානන් දස්සාවේ නම් එයා කම්පණය වෙන්නේ නැහැ. හැබැයි අරියාණන් අදස්සාවේ නම් එයා මේ ආරි භූමිය හඳුනන්නේ නැත්තම් එයා දකින්න නැත්තම් මේ ධර්මතාවය එයත් අර අර කෙනා දෙන චෛසික වේදනාව නිසා මේ කෙනාට චෛසික වේදනාවක් ඇති වෙනවා. මේක දකින්න ධර්මයෙන්. එතකොට දැක්ුණාම මේ ඔක්කොම විසදෙනවා. අතපය නැතත් මේ හිත හිතනවා විතරයි. හිත හිතනවා මේ අත් දෙක කියලා. හිත හිතනවා මේ කකුල් දෙක කියලා. එච්චරයි. නැතුව මේ හිතට කවදාවත් අත් දෙක හම්බෙලත් නැහැ. හිතට කවදාවත් කකුල් දෙකක් හම්බෙලත් නැහැ. හිතට කවදාවත් කිසිම දෙයක් හම්බෙන්නේ නැහැ. චිත්තයක් කියන්නේ සංඥාවක්. සංඥාවක් විතරයි. ඒක මහා ගැඹුරු ධර්මයක්. අපි ඒක දිගින් දිගටම පැහැදිලි කරගෙන ආවේ නිසාමයි. දැන් මෙතන චිත්ත චෛසික. ඒ කියන්නේ මෙතන කායික වේදනාවයි, කයට දැනෙන වේදනාව වෙනයි, හිතට දැනෙන චෛසික වේදනාව, හිතින් හිතලා දුක් විඳින එක වෙනයි. මෙන්න මේ ආකාර දෙකකට දුක් විඳින බව බුදුන් වහන්සේ මේ අශ්‍රතවත් පෘ탁ජන කෙනා ගැන කතා කරනවා. ඒ වගේම බුදුන් වහන්සේ දේශනා කරනවා මේ ධර්මය අවබෝධ කරගන්න කෙනා අර කායිකව දැනෙන දෙයට අමතර චෛසික වේදනාවක් විඳින්නේ නැති බව ඒ සියලු දුක් වේදනා ඔන්න ඔතනිනුයි සමනය වෙන්නේ. දැන් මේ දෙක වැටහෙනවා. ඒතර බලමු බුදුන් වහන්සේ ඊගහට මේක තවත් දුරට පැහැදිලි කරනවා. ඒ වේදනාවන්ගේ සමුදයත් අත්කමයත් ආස්වාදයත් ආදීනවන් නිස්සරණයත් අසුසේ නොදන්නා ඒ ඔහුට නොදුක් නොසූ වේදනාවක් වූ යම් අවිද්‍යාවක් වේනම් එය උපදී. හේතමේ ඉඳින් සුව වේදනාවක් විඳිනම් කෙලසුන්ගෙන් එන ඒ සුව වේදනාවක් විඳිනම් ඒ විඳි. ඒ දැන් මේ කතා කරන්නේ අර සුඛ වේදනා දුක වේදනා අදුක්කම සුඛ වේදනා කියන තුන්වෙනි ආකාරය. එතකොට හේතෙමේ ඉඳින් සුව වේදනාවක් විඳී නම් කෙලසුන්ගෙන් එය විඳී. ඉඳින් දුක් වේදනාවක් විඳී නම් එයද විඳී. ඉඳින් නොදුක් නොසුව වේදනාවක් වේ නම් සංයුක්ත එයද විඳී. ශෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්යෙන් උපායාසයෙන් යුතු ඌයේ යයි කියනු ලැබේ. ඒ සියලු දුකින් යුතු ඌයේයි කියමි. ඒ කියන්නේ මේ ධර්මයේ නොදත්ත නොදන්න කෙනා අර අවිද්‍යාව තුළ ඒ ඒ අවබෝධයක් නැති කමට ධර්මයේ නොදන්නා කමට ඒ දුක් වේදනාවත් චෛසික වේදනාවත් කායික දුක් වේදනාවත් චෛසික දුක් වේදනාවත් යන තුනම මේ අදුක්කම සුඛයේදීත් විඳිනවා. ඉතින් අදුක්කම සුඛය කියලා ගොඩක් වෙලාවට ඔබ දන්නවා අවිද්‍යාව තමයි අපි පෙන්වන්නේ. ඒතකොට බුදුන් වහන්සේ පෙන්වන්නේ මේ නොදන්නකම අවිද්‍යාවයි මෙට හේතුව. අවිද්‍යාව නිසා තමයි මේ මේ කෙලෙසුන්ගෙන් ඇතිවෙන වේදනා හටගන්නේ. එතකොට ඒක සූත්‍රය තුලත් ඒ විදිහටම පෙන්නනවා. ඉතින් මේක ටිකක් දීර්ඝව තියෙන නිසා අපි බොහොම ලඝු කොට ගන්නවා. මේක තවත් දීර්ඝව පැහැදිලි කරන්න තියෙනවා. එතකොට ඊට පස්සේ බුදුන් වහන්සේ දැන් ඔය කතා කරේ ධර්මයේ නොදන්න කෙනා. වේදනා දෙකක් විඳිනවා කියලා. ඒක සුඛ වේදනා දුක වේදනා අදුක්කම සුඛ කියන ආකාර තුනෙම පැහැදිලි කරනවා. ඊට පස්සේ බුදුන් වහන්සේ එනවා මේ ආර්ය සව් ගැන කියන්නේ. ඒ කියන්නේ මේ ධර්මයේ දන්න කෙනාට ඒ ස්වභාවය පැහැදිලි කරනවා. මහණෙනි ශ්‍රතවත් ආර්ය සව් තෙමේ දුක් වේදනාවෙන් පසස්නා වූ ලද්දේම ශෝක නොකරයි. කලාන්ත නොවේ. නොවැළපේ. ඒ හඬා නොවැළපේ. මුලාවට නොපෙමිනේ. හේ කායික වූ එක් වේදනාවක් පමණක් විඳී. චෛසික වේදනා නොවිඳී. එතකොට කායට දැනෙන දැනීම විතරයි හිතලා දුක් විඳිනවා කියලා දෙයක් මේ ධර්මයේ දන්න කෙනෙක්ගේ අතින් සිද්ධ වෙන්න හේතු නැහැ. මහණෙනි යම්සේ පුරුෂයෙකු ඒ හුලකෙන් විඳිනා වූ ඒ අය දෙවෙනි හුලකින් විඳුම් නොවිඳී ඒ කියන්නේ දැන් යම්කිසි උලක් ඇනුනොත් පුරුෂයෙකුට ඒ කෙනා කයට දැනෙන ඒ උල ඇනීම නිසා එන දැනීම ඇර ඒක චෛසික සිතුවිල්ලෙන් දුකක් බවට පත් කරගන්නේ නැහැ කියන එක අපි අර පැහැදිලි කරපු කාරණාව. එවැනි චෛසික වේදනාවක් නොඉදී. මෙසේ හුලකින් පළමුව විඳින සමීපෙහි නොවිදුනාහු මහණෙනි මෙසේ ඒ පුරුෂතමේ එක් හුලකින් ඌ වේදනාව පමණක් විඳි මහණෙනි එසේයින්ම අරිසව දුක් වේදනාවෙන් පසස්නා ලද්දේම ශෝක නොකරේ ඒ කියන්නේ දුක් වේදනාවක් හටගත්තත් දැන් ඒ විදිහටම කියනවා ඒක ශෝක කරන්නේ පරිදේව කරන්නේ කලාන්ත නොකරයි නොයලපෙයි එතකොට වැළපෙන්න යන්නේ නැහැ. එතකොට ක්‍රෝධ කරන්න යන්නේ නැහැ. එතකොට නොහඬයි හඬා වැළපෙන්නේ මුලාවට නොපෙමිනේ. හේ කෙනා ඒ මුලාවටපත් වෙන්න ඇරවට එන්නේ නැහැ. හේතේ මේ කායික වූ ඒ දැනීම, කායට දැනෙන දැනීම පමණක් ඒ දැනීම පමණයි ඔහුට දැනෙන්නේ. එතකොට ඔහුට සිතුවිල්ලෙන් දුකක් ඇති වෙන එකක් සිද්ධ වෙන්නේ නැහැ. චෛසික වේදනාව නොවේදී. දුක් වේදනාවේම ක්‍රෝධය ඇති නොවේ. එතකොට ක්‍රෝධ වෙන්නේ නැහැ. දුක් වේදනාව නිසා ක්‍රෝධයක් හටගන්නේ. එතකොට දුක් වේදනාව නිසා පටිඝානුසය හටගන්නේ. එතකොට ද්වේෂයක් හටගන්නේ නැහැ. ද්වේෂේ නුපදීමට හේතු වේ. දුක් වේදනාව පසස්නාලද්දේ ඒ කම්සුව නොපිලිගනි. ඒ කවර හේින්දියත් මහණෙනි ඒ අරිසව් අය ආර්ය ශ්‍රාවකයා කම්සොයෙන් වෙන්ව දුක් වේදනාවේ නිස්සරණේ දනි. ඒ කියන්නේ නිස්සරණේ දනි කියලා කියන්නේ දැන් මේ මෙයාගේ කෙනෙක් පුජ්‍යලයක් ආර්ය ශ්‍රාවකයා කෙනෙක් පුජ්‍යලයක් දකින්නේ නැහැ. එතකොට අපි ඒක මුලින්දන් අපිට පෙන්වුවේ නාම රූප වලින් මිදෙන තැනයි ආර්ය භූමිය හමුවන්නේ. එතකොට ආර්ය භූමියේ අරියානන් දස්සාවේ අරිය ධම්මේසු කෝවිදෝ කියන්නේ අරිය ධම්මේ විනයෝ කියන්නේ අරිය ධම්මේ සුවිනයෝ කියන්නේ ඒ ආර්ය භූමිය තුල කෙනෙක් පුජ්‍යලයක් කතාවක් නැහැ. ඇත්තටම කෙනෙක් පුජ්‍යලයක් ඉන්නවා කියලා ගන්නේ අසෘතවත් පෘථග්ජන භූමිය. විඥාන මායාවට කොටුණු භූමිය. ආයතන වලින් හැදුණු දෘෂ්ටිය තුළ මේ මමේ කියලා ගත්ත තැනයි එතකොට පෘථග්ජන භූමිය. ඒ තනයි මිත්‍යා දෘෂ්ටික භූමිය. ඒකයි අවිද්‍යා භූමිය. හැබැයි මෙතන කෙනෙක් පුජ්‍යලයක් නැති බව දකින තැනයි ආර්ය භූමිය. ඉතින් හොඳට මේ භූමි දෙකත් මෙතනදී වෙන් වෙලා පේනවා මේ සූත්‍රය තුළ. ඒ වගේම වේදනාවත් එතකොට වේදනාවක් පමණක් වෙන්නේ කොහොමද කියන එකත් මනාකොට පැහැදිලි වෙනවා මේ සූත්‍රය යමෙක් දකිනවනම්. ඒ වගේමයි කම්සුව නොපිලිගන්නා ඔහුට සුව වේදනාවෙන් වූ යම් රාගානුසයක් වේ නම් එය නූපදී. එතකොට මේ මේ ආර්ය භූමියේ ඉන කෙනා අර කාමේසු ඉනෙය කියන තැනට එනවා. ඒ කියන්නේ කම්සප ඒ කියන්නේ බාහිරින් දෙයක් හම් වෙන්නේ ආර්ය භූමිය කියන්නේ පොත මේසේ ඇඳ දුව පුතා කියලා බාහිරින් අල්ල නොගන්න කෙනානේ. ඒ බාහිර දෙයක් නැහැ කියන කෙනා තමයි ආර්ය භූමිය. ඒතර බාහිර දෙයක් තියෙන තැන පෘථග්ජන භූමිය. අපි ඒකයි කිව්වේ රූප අනිච්චතෝ අනිච්චතෝ අනිච්ඡම්බන්තය කියන්නේ බාහිර දෙයක් නැහැ කියන එක. රූපය කියන්නේ පොතමයි. පොත කියලා දෙයක් නෑ කියන්නේ අන්න එතන ආරි භූමි. එතකොට පොත හමු වෙන්නේ නැති තැනයි ආරි භූමි. එතකොට මේ අවබෝධය හොඳ ඊටාම වැදගත්. ඒ කියන්නේ චක්කුනිච්චතෝ අනිච්චතෝ කියන කොටත් එහෙමයි. චක්කුනිච්චතෝ අනිච්චතෝ කියන ඇස නිට්ටයද අනිත්‍යද මහණෙනි. ඇස අනිත්‍යම් බන්තේ කියන්නේ ඇස කියන්නේ පේන බව. මස් සෑනේ මේනේ. ඒක මරුණු කෙනාටත් තියෙනවනේ. බුදුන් වහන්සේ ඇස කියන්නේ පේන බව. එහෙනම් පේන බව තුළ අපිට පේනම දෙයක්. පොතක් මේසයක් බිත්තියක්. හැබැයි පොතක් මේසයක් බිත්තියක් හම් වෙන්නේ කියන්නේ ඒ ඇත්තටම අපි හිතනවානේ. එහෙම දෙයක් නැහැනේ. එහෙනම් ඒක shabdayakනේ. ඔන්න ඔය shabdayak වර්ණයක් විතරක් කියලා ගන්නකොට එයාට දෙයක් හම් වෙන්නේ නැහැ. එයාට වටිනාකමක් දීපි කියනවා. කෙනෙක් පුජ්‍යලයක් නැහැ. එතකොට දෙයක් හම් වෙන්නේත් නැහැ. දැන් කෙනෙක් හම් වෙන්නේ නැහැ කියන්නේ දෙයක් හම් වෙන්නේ නැහැ කියනකෝ තමයි. අපි ඒක ඔබට පෙන්වුවා කණ්ණාඩියට ප්‍රතිබිම්බය වැටෙන්නේ බාහිර දෙයක් තිබ්බොත්. එහෙනම් බාහිර දෙයක් නෑ කියන එකමයි ආර්ය භූමිය. එතන නාම රූප වෙන් වෙන්නේ එතනමයි. හිතින් හිතන නාමේ බාහිරයි කියලා ගන්න එකයි රූපේ. එතකොට මේ දෙකම එකටයි තියෙන්නේ. ඒකයි ශබ්දය වර්ණ එකතු වෙන එකමයි නාම රූපය කියලා පෙන්නේ. එතකොට ඒ අපි ඒව වෙන් කරන්න බෑ. නාම රූප කියන්නේ නාමීය රූපේ වෙන් කරන්න බෑ. ඒක වෙන් කළා දකිනවා නම් එතන දෙයක් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් බාහිර දෙයක් නැති බව දකින්න තැන සිතේ දෙයක් හම්බ වෙන්නේ නැහැ. කෙනෙක් පුජ්‍යලයක් දෙයක් සත්‍ය ඒ කිසිම ඒකයි මහණෙනි ඇත කිව්වත් වැරදි මහණෙනි නැත කිව්වත් වැරදි මහණෙනි තියෙන ලෝකයක් නෑ මහණෙනි කියන හේතුවත් ඕකමයි. එතකොට ඇත නැත අන්තවලින් මිදුණු ධර්මයක් දේශනා කරන මධ්‍යම ප්‍රතිපදාව කියන්නේත් එතනමයි. එහෙනම් ලෝකයෙන් මිදෙන තැනත් එතනමයි. අන්න ඒ ආර්ය ශ්‍රාවකයා ඒ අරියානන් දස්සාවි කියන ආරි භූමිය හඳුනන්නා ඒ කෙනාට අනුසේ ධර්ම ඒ කියන්නේ පටිඝානුසේ, රාගානුසේ, ද්වේෂානුසේ, මෝහානුසේ. ඔය කොයි විදිහෙන් කතා කරත් ඒ කියන්නේ ඇලෙන ගැටෙන ස්වභාවය. රාගානුසේ, පටිඝානුසේ. මේ කිසිවක් හටගන්න හේතු නැහැ. අනුසේ ධර්ම පවා ගිලිහිලා යනවා. ඒකට හේතුව දෙයක් නැති බව දකිනවා. ආ කම්සුව නොපිළිගන්නා වූ අන කම්සුව නොපිළිගන්නවා කියන්නේ ඒ නිසාම. කාමයේ සුනේ කියන එකනේ. අපි සූත්‍රයේ පැත්තට පොඩ්ඩක් බලමු. තස්ස කාමසුඛං අන අනබිනන්දතෝ යෝ සුඛාය වේදනාය රාගානුසයෝ යෝ සෝ අනුසේති සෝ තාසං වේදනං සමුදයං ච අත්තගමයන් ච ආස්වාදයන් තාදීනවන්ත නිස්සරණන්ති යථාභූතං පජානාති. ඒතර පජානාති. ඒතර ආස්වාදයේ ආදීනව නිස්සන සමුදයං ච අත්තගමයන් ත ආස්වාදයන්ත ආදීනවං ච නිස්සරණං ච කියන මෙන්න මේ පජානාති යථා භූතම් පජානාති. එතකොට යථා භූතව ඒ දකින්න ආස්වාද සමුදය අස්තගමයේ කිව්වේ බාහිර දෙයක් තියෙනවා කියලා ගත්ත තැන සමුදය අස්තගමයේ ආස්වාද ආදී නිස්සරණය නොදකින්න තැන. බාහිර දෙයක් නැති බව දකින්න තැනයි ඒ දෙයක් කියලා ගත්තොත් අපි කියන්නේ සමුදය. එතකොට සමුදය තියෙන තැන දුක. දෙයක් කියලා ගත්තොත් නේ දුක. එතකොට එහෙම දෙයක් නැති බව දැක්කොත් Nirodhe. ඒක දකින්න එකයි මාර්ගය. එතන මහ උපදේශ හතරත් එතනම. එතකොට සමුදය අත්ගමනස කියන්නේ දෙයක් කියලා ගන්නෙ නෑ. අස්තගමයේ දකිනවා නම් දෙයක් නැති බව දකිනවා. එතකොට ඒකට ආස්වාද ආදීන නිස්සාරණ දකිනවා කියන්නේත් ඒකමයි. අපි ඔබට පෙන්නවා දෙයක් කියලා ගත එතන ආස්වාදයක් තියෙනවා, ඇලෙනමක් තියෙනවා. ඒක ආදීනවා කියන්නේ දෙයක් නැති බව දකිනවා. එතනම නිස්සාරණ කියන්නේ ඒක අත්හැරලා යනවා. ඒතර එහෙම දකින කෙනා තමයි ප්‍රජානාති, යථා භූතම් ප්‍රජානාති කියන්නේ. යථා භූතම් ප්‍රජානාති කියන මෙන්න මේ සත්‍ය දකින කෙනා තමයි තස්ස තාසං වේදනං සමුදයන්ත අත්සගමයන්ත ආස්වාදයන්ත ආදීනවංච නිස්සරණන්ත යථා භූතං පජානා පජානතෝ යෝ අදුක්කම සුඛාය වේදනාය අවිජ්ජානුසයෝ යෝ නානුසේති සෝ සුඛං සුඛංච වේදනං වේදේති විසඤ්ඤ විසඤ්ඤතෝ නං වේදේති දුක්ඛංච වේදනං වේදියති විඤ්ඤාතේ විඤ්ඤාතෝ නං වේදේති අදුක්කම සුඛං සුඛංච වේදනං වේදේති විඤ්ඤානතෝ නං වේදේති අයං උච්චති භික්ඛවේ සුතවා ආර්ය ශාවකෝ විසඤ්ඤතෝ ජාතියා ජරා මරණේන ශෝකේ පරිදේවේ දුක්ඛේ දෝමනසේ උපායාසේ විඤ්ඤාතෝ දුක්ඛ සම් දුක්ඛ සම් දුක්ඛස්මාති වදාමි අයංකෝ භික්ඛවේ විශේෂෝ අයං අධිපද අධිපායෝ ඉදං නානාකරං සුතවතෝ අරිය ශාවක සුතවා අරිය ශාවකස්ස අනුසුතවා අනුසුතවාත පුතජනෝති එතකොට අපි දිගටම පැහැදිලි කරා නමුත් අපි සිංහල අනුවර්ධනයේ පැහැදිලි කරේ සිංහල මේකේ ඉදිරිපත් කරලා තියෙන ආකාරයයි එතකොට නොදුක් නොසෝ වේදනාව යම් අවිජ්ජාවක් වේ නම් ඒ නූපදී හේ ඉඳින් සුඛ වේදනාවක් විඳී නම් ඒ කෙලෙසයන්ගෙන් වෙන්ව එය විඳී. ඒ කියන්නේ යම් කිසි දෙයක් සුඛක් කියලා දැනෙන එක දැනීමක් විතරයි. ඒක තුල කෙලෙසයක් නැහැ. ඒක රාගයෙන් ගන්නෑ. එතකොට චන්දරාගයේ දුර වෙලා ආර්ය භූමියේ චන්දරාගයේ ප්‍රහීන වෙන භූමිය. ඉතින් දුක් වේදනාවක් විඳිනම් වෙන්ව එය විඳී. ඉතින් නොදුක් නොසූ වේදනාවක් විඳිනම් වෙන්ව එය විඳී. වෙන්ව එය විඳී කියන්නේ කෙලෙසයක් පතිත වෙන්නේ නැහැ. අර දෘෂ්ටිය පතිත වෙන්නේ මම විඳින වේදනාවක්, මගේ වේදනාවක්, දෙයකින් එන වේදනාවක් නැහැ. දැනීම දැනීමක් විතරක් වෙනවා. ඒකයි ඒකට හේතුව. මහණෙනි මේ අරිසව් ජාතියෙන් ජරා මරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්යෙන් උපායාසයෙන් වෙන් වූයේයි කියනු ලැබේ. අන්න ජාත් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යෙන් වෙන් වෙලා තියෙන මොකද දෙයක් හම්බ වෙන්නේ නැහැ. අපි කව සමුදේ තිබ්බොත් දෙයක් තිබ්බොත් જાතියක් තියෙනවා භවයක් තියෙනවා. එතන උපත මරණ ජාත් ජරා මරණ ශෝක පරිදේව සේරම තියෙන්නේ දෙයක් තිබ්බොත් තමයි. දෙයක් නැති බව දකින තැන ජාත් ජරා මරණ ශෝක පරිදේව සිද්ධ ඒ සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ශෝක පරිදේවයෙන් දුක්ඛෙන් දෝමනස්යෙන් උපහාසයෙන් වෙන් වූයේයි කියනු ලැබේ. සියලු දුකෙන් වෙන් වූයේයි කියනු ලැබේ. මහණෙනි අසුපිරු තැන් ඇති ඒ සුතවත් අරිය ශාවක සියලු දුකෙන් මිදී වාසය කරයි. නමුත් ඒ ඇසූ පිරු තැන් නැති පුහුදුන් පෘ탁ජන භූමියේ ඉන්න ඒ ආර්ය භූමිය නොහඳුනන ඒ අශ්‍රතවත් පෘ탁ජන මෝහ ඝන අන්ධකාරයේ ඉන්න මිත්‍යා දෘෂ්ටික ඒ පෘ탁ජන භූමියේ ඒ සියලු දුකට වැටේ ඒ කියන්නේ පුහුදුන් වූ හා ඇසූ පිරු තැන් නැති ඒ අශ්‍රතවත් පෘ탁ජන කෙනා දුකට වැටෙනවා කියන එක බොහෝ ඇසූපිරු තැන් ඇත්තා වූ නුවණැත්තේ සුව වූ දුක් ඌත් වේදනාවද සුව වූ දුක් ඌත් නොදුක් නොසූත් වේදනාවන් වල කෙලෙසයක් පතිත නොවේ කෙලෙසයක් හට නොගනි වේදනාව වේදනාව පමණක් වේ ඒ කියන්නේ අර කියපු දෙයමයි ඒ ආර්ය ශාවකයාට දැනීම දැනීමක් පමණයි ඒ තුල කෙනෙක් විඳින දෙයකින් එන වේදනාවක් දුකක් හමුවන්නේ නැහැ. අන්න දන්නා ලද දහම් ඇති බොහෝ අසුපිරු තැන් ඇති මේ මෙලොවක් පරලොවක් මනමින් දක්නා ඒ ආර්ය භූමිය හඳුනන ඒ ඒ ශ්‍රුතවත් ආර්ය ශාවක තෙමේ සිත ඊට දැමී හිමුහු මඩිත් ඒ කියන්නේ සිතට යම්කිසි අරමුණක් එන මොහොතේම ඒ අරමුණ සත්‍ය දැකලා මිදෙනවා කියන එකයි ඒ ඊට දෙමි හැම මිදෙත් කියන්නේ. අනිතු දහම්හි කිපීමට නොපෙමිනේ. අන ඒතකොට ඇලෙන ගැටෙන ඒ සිත සමනය වෙන ස්වභාවයේ සත්‍ය දකින්න කෙනාටයි සිද්ධ වෙන්නේ. රාගයෝද යලි ද්වේෂයේද ඔහු විසින් නසන ලද අස්තයට ගියහ. එහෙයින්ම නැති අලුම් රහිතව යමකට නොගැටි නොඇලී වාසය කරයි. ශෝක රහිතය නිවන් පදය දැන ඒ භවයේ කෙලවරට පැමිණියේයි කියනු ලැබේ. එතකොට අතර මේක බොහොම පිළිවෙලට තියෙනවා. සූත්‍රය තුල ඔබට දකින්න ලැබෙනවා. සබ්බා මේක තස්සානු රෝධ තස්සානු රෝධා අත්තවා විරෝධා විදුපිතා අත්තගතානං සත්‍ති පංච පඤ්ඤන්ත විරාජං අශෝකං සම්මා පජානාති බහස්ස පාරගුත්ති ඒ කියන්නේ වචන වලින් පෙන්නලා තියෙන්නේ ඒ පාර පරතරයට ගිය කෙනා සුතවතරේ ශ්‍රාවකයා ඒ නැවත උපත්තියක් නැති බව ඒ වේදගු කියන එකම තමයි මේ පාරගුත්ති කියන වචනේ උන් දාලා තියෙන්නේ ඒ කීනා જાතිය උසිතා නාපරං ගච්ඡක් කියන අන්නේ නැවත උප්පත්තියක් නැහැ කියන ඒ ආකාරයටම තමයි එතන පැහැදිලි කරන්නේ. එතකොට මේ සූත්‍රය තුළ හොඳින් මනාකොට පැහැදිලි වෙනවා අර ගොඩක් අහන අහන ප්‍රශ්නයක් තියෙනවා බොහෝ දෙනාට ගැටලුවක් තියෙනවා මේ වේදනානුපස්සනාව ගැන. ගොඩක් අය මේ වේදනානුපස්සනාව හඳුනගෙන නැහැ. ඒක කෙනෙක් පුජ්‍යලෙක් නැති තැන දෙයක් කියලා ගන්නෙ නැති තැන දැනීම දැනීමක් පමණයි කියන තැන හොඳින් දකින්න ඕනි තැනක්. මේ සිත දකිනවා කියන තැන සිතට එන අරමුණේ සත්‍ය දකිනවා කියන තැන මේ සිතට ගැටෙන්නේ නැති සිතට කම්පා නොවන තැන අර අකොප්ප චේතෝ විමුක්තියට එන තැන අනේතන වේදනාවටත් ඉඩක් නැහැ වේදනාව හුදෙක් කායට එන වේදනාවක් පමණයි ඒක තුල කෙනෙක් පුජ්‍යලයක් හමු වෙන්නේ ඇයි කෙනෙක් පුජ්‍යලයක් නැති බවට අවබෝධයටපත් වෙන ඒ ආර්ය සව් ඒ කියන්නේ ආර්ය භූමිය අඳුනන ඒ ආර්ය ශ්‍රාවකයාට බාහිර කෙනෙක් පුජ්‍යලයක් විඳින දුකක් ඇති වෙන්න හේතුවක් නැහැ. සියලු දුකෙන් මිදිලා. එතකොට යන්නේ අවබෝධය ඇති වෙන්නයි මේ සූත්‍රය ඉදිරිපත් කරේ. එතකොට ඒ ගොඩක් ආයත මේ වේදනාව ගැන එතකොට ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. වේදනාව ඒ කයට එන කායික වේදනාව පමණක් වෙලා චෛසික වේදනාව මිදිලයි ඒ ආර්ය ශ්‍රාවකයාගේ කටයුතු සිදු වෙන්නේ. අපි ආර්ය භූමිය හඳුනා ගන්නවා. අපි කිව්වා ආර්ය භූමිය හඳුනාගන්නේ අපි මේ පෘ탁ජන භූමිය හඳුනා ගන්නවා. මේ ආයතන වලට කොටු වෙලා බාහිර දෙයක් හදාගෙන මේ දරුවය මේ ගෙවල් දොරවල්ය මේ වයි මේ වයි කියලා හිතන එක ආර්ය භූමිය ඒ කියන්නේ පෘථග්ජන භූමියේ විඳින දුකක් ආර්ය භූමියේ සියල්ල අවබෝධයෙන් මිදිලයි කටයුතු සිද්ධ වෙන්නේ ඉතින් ඔබටත් පුළුවන් එදිනෙදා කටයුතු ඒ සියල්ලකෙම අවබෝධයෙන් මිදලා ආධ්‍යාත්මික දියුණුවක් මේක අවබෝධයෙන් අවබෝධයේ තියෙන ආධ්‍යාත්මිකවයි සාමාන්‍ය විදිහට කටයුතු සිද්ධ කරන්න පුළුවන් එදිනෙදා කටයුතු. එහෙනම් බොහොම හොඳින් මේ ධර්ම පණිවිඩේ හොඳින් දරා ගන්න කොහොමද සියල්ලෙන් මිදලා කටයුතු කරන්න කියන එක. ඒක තමයි වැදගත් වෙන්නේ. ආරි භූමිය හඳුනා ගන්න ඕනේ. හැමෝටම ඒ ආරි භූමිය හඳුනාගෙන බොහොම මේ සසර කියන්නේ සිතුවිලි ගින්නෙන් මිදිලා සිතේ ඇති වෙන ගින්නෙන් මිදිලා ඒ සාන්ත සෝයටපත් වෙන්න මේ දහම් පණවිඩය හේතු වෙනවා හැමෝටම තෙරුවන් සරණයි